අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඊ타ත්ම ගැඹුරු වගේම ඊ타ත්ම රසවත් දේශනාවක් අපිට අහන්න ලැබුණා ස්වාමීන් වහන්සේගෙන් ඒකට අපි බොහෝමත්ම ස්වාමීන් වහන්සේට පින් දෙනවා ස්වාමීන් වහන්ස මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් ස්වාමීන් වහන්සේ අපිට බොහොම පැහැදිලි කරා මේ දැනුම ඊ타ත්ම වැදගත් වෙනවා කියලා අපේ සංසාර ගමන නවත්වන්න. හැබැයි ඒත් එක්කම දැන් විපස්සනා ගුරුවරු ඒ කියන්නේ බුරු මෙහෙම ඉන්න විපස්සනා ගුරුවරු කියපු දෙයක් තමයි විපස්සනා ඥාන පිළිබඳව. විපස්සනා ඥාන තරමට අපේ හිත දියුණු වුණාම විශේෂයෙන්ම උදය වය කියන ඥානයේදී තමයි අපිට ප්‍රත්‍යක්ෂව ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන් වෙන්නේ. එතෙක් අපිට මේ ඒ වගේම මේ දැන් මගේ පුද්ගලික අත්දැකීමක් තමයි දැන් මේ මේ කියන ඥානය ඇති වුණත් ස්වාමින් වහන්සේ ඔය කියපු පැහැදිලි කිරීම දන්නේ නැත්නම් එතකොට ඕක ගොනු කරගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. මේ කියන්නේ ස්වාමින් වහන්සේ පැහැදිලි කිරීමක් කළොත් ඔව් දැන් ඒ කියන්නේ අපිට අපි නිතරම කතා කරන දෙයක් මේ සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන කියලා ඥාන අවස්ථා තුනක් තියෙනවා. එතනදී භාවනාමය ඥානයේදී අපිට යම් යම් දේවල් සති සම්පජඤ්ඤයෙන් යුක්තව ස්පර්ශ කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ ඥානය. හැබැයි ඒ ස්පර්ශ කරනකොට මේවා වෙන්කොට හඳුනා ගන්නට නම් අපිට සුතමේ ඥාන, චින්තාමේ ඥාන අවශ්‍ය වෙනවා. දැන් මීට පෙරත් අපි සිහිපත් කරලා තියෙනවා උදාහරණයක් ඇටියට ගත්තොත් අපි යම් කිසි කෙනෙක් ජීවිතේ පළවෙනි වතාවට කවදාවත් ඇපල් කියලා අහලත් නැහැ කාලත් නැහැ පළවෙනි වතාවට අපිට ඇපල් ගෙඩියක් හම්බ වෙනවා කන්න. එතකොට ඒක කනකොට අපට රසය දැනෙනවා සුවඳ දැනෙනවා වර්ණය පෙනෙනවා මේවා පිළිබඳ ප්‍රත්‍යක්ෂ වැටහීමක් ඇති වෙනවා. හැබැයි ඊට පස්සේ අපෙන් කෙනෙක් අහුවොත් එහෙම ඇපල් කාලා තියනවාද කියලා අපිට කියන්න වෙන්නේ නෑ නෑ අපි ඇපල් කාලා නැහැ කියලා. මොකද අපට අර ඇපල් කියලා අදහස් කරන්නේ සම්මුතියෙන් බලාපොරොත්තු වෙන කාරණා ටික අපි කල්ැතුව අහලා විග්‍රහ කරගෙන නැහැ. හැබැයි අර ඇපල් ගෙඩිය කෑවට පස්සේ හරි අපි අර දේවල් අහලා විග්‍රහ කරගත්තොත් තමයි මේ දෙක අපිට හොඳට පැහැදිලි වෙන්නේ. ආ ඇත්ත තමයි මේ කියන්නේ. මේ මේ කියන විදිහේ සුවඳක් තමයි තිබුණේ. මේ කියන විදිහේ රසයක් තමයි තිබුණේ. මේ කියන විදිහේ වර්ණයක් තමයි තිබුණේ. ඒතකොට ඒ කියන්නේ මේ මේකමයි කියලා හොඳට ඒක පැහැදිලි වෙන්නට ගන්න. ඉතින් ඒ නිසා අපිට අනිත් එක තමයි දැන් විදර්ශනා ඥානයක් ඉපදුණයි කියලා ඒ ඥාණය අනන්ත ප්‍රමාණ ප්‍රභේද තියෙනවා. අපි මීට කලින් ප්‍රඥාව ගැන කතා කරනකොට කතා කළා දැන් ආලෝකය ගත්තහම ආලෝකයේ තියෙන්නේ පෙනෙන ප්‍රකට කරන ගතිය. එතකොට ප්‍රඥාවත් ඒ වගේ. එතකොට ආලෝකය අපට සූර්යාලෝකයද සඳ එළියද ඊළඟට පහන් එළියද කණාමැදිරි එළියද මෙහෙම කියලා අපිට එක් එක් ප්‍රමාණයන්ගෙන් ඒක වෙන් කරන්නට පුළුවන්. එහෙම එහෙම වෙන් කරගෙන ගියොත් අද මේ පරිගණක ආදී උදව් කරගෙන ආලෝකයේ අසංඛ්‍ය ගණන් ප්‍රභේද අපට හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ ඥානය කියන එක ඒ ඥානයට හසු වෙන කාරණා වශයෙන් එය අනන්ත ප්‍රභේද වෙනවා. තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය තමයි අර සූර්යා ලෝකයේ වගේ එහි පරිසමාප්තිය. එතනින් මෙහාට පසේ බුදුරුන්ගේ එතකොට මහරහතන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ අනාගාමී සකෘදාගාමී සෝවාන් ප්‍රතඥ ඒ විදිහටත් ප්‍රභේද වෙනවා. අනික් අතට ඒ ඒ ඵලලාභී උත්තමයන් සහ ප්‍රතඥයන්ගේ ඒ කියන වෙන් කිරීමට අමතරව ප්‍රඥාවේ ප්‍රභේදයන්ගෙත් වෙනස්කම් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනමන් පානකම් සෝවාන් ඵලලාභී සෝවාන් ඵලයට පමණයිපත් වෙලා හිටියේ. හැබැයි උන්වහන්සේට සෝවාන් ඵලයේදීම චතුපටිසම්භිදා අවදි වෙනවා. ඒ කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. දැන් සාමාන්‍යයෙන් ඒ ඥානය අවදි වෙන්නේ අරහත් මාර්ග ඥානයත් එක්කයි. එතකොට ආනන්ද හඳුර සෝවාන් ඵලයට විතරයිපත් වෙලා හිටියේ. නමුත් උන්වහන්සේගේ චතුපටි සම්බිධා ඥානයේ සෝවාන් මාර්ග ඵලයේදීම අවදි වුණා. ඊළඟට මේ විසාකාව කියන්නේ සෝවාන් ඵලලාභී කාන්තාව. බන්තුල මල්ලිකා කියන්නේ සෝවාන් ඵලලාභී කාන්තාව. එතකොට දෙන්නම සෝවාන් ඵලයෙන් සමානයි. නමුත් විසාකාව Tamanගේ මිනිබිරියන් මැරිලා හඬා වැළපුවා. බන්දුල මල්ලිකාව තමන්ගේ සැමියා සහ දරුවෝ 30 දෙනාම එකතන ඝාතනය කරලා නොසැලී ඉන්නට සමත් වුණා. එතකොට සෝවාන් ඵලය වශයෙන් ගත්තහම ඒ ආරයන් වහන්සේලාගේ යම් සමානකමක් තියෙනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීම සහ බුද්ධය වෙච්චප්පසාදේන ධම්මය වෙච්චප්පසාදේන සංඝය වෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ. તો ඔය කර්ම වලින් උන්වහන්සේ ඒ අය සමානයි. සමාන වුණාට ඒ අයගේ ප්‍රඥාව එක සමානයි කියලා කියන්නට බෑ. ප්‍රඥාව උස් පහත් වෙනවා. මහරහතන් වහන්සේලා ගත්තහමත් එහෙමයි මහරහත් කියලා වෙන් කරවපමණ හැම මහරහතන් වහන්සේ නමකගේම ප්‍රඥාව එකම මට්ටමේ නෙමෙයි මේ විදිහට අපිට වෙන් කරලා බෙදාගෙන බෙදාගෙන තියෙනවා. ප්‍රත්‍යඥය කියලා ගත්තාම හැම ප්‍රත්‍යඥයෙකුගේම ප්‍රඥාව එක මට්ටමේ නෙමෙයි. ඊළඟට ඔය කියන උදේවය ඥානය ඇති කරගත්තු අය අපි 100ක් ගත්තොත් ඒ සියලු 100කගේම උදේවය ඥානය එක නෙමෙයි. අන්නේ විදිහට එකම ඥානය තුලත් ප්‍රමාණ ප්‍රභේද ඇති වෙනවා ඒ ඒ අය ඒ පිළිබඳ විචක්ෂණ වෙන ප්‍රමාණයත් එක්කලා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් හුදෙක් භාවනා කරලා පමණක් ඒතනත්තාට සති සම්පජඤ්ඤයෙන් යුක්තය යුක්තව උදයවය වැටහීමෙන් යම් අවබෝධයක් ඇති වෙනවද ඊට වඩා ගොඩාක් පුළුල් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ කියන පටිච්ච සම්පාදය පිළිබඳ අධ්‍යයනය කරලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා ඉන් අනතුරුව අර උදේවය ඥානය ඇති වෙනවා නම් ඒතනත්තාගේ උදේවය ඥානය වඩා පුළුල් වෙන්නට ඒ සුතමේ චින්තාමේ ඥානය උදව් වෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් මුලින් මේ පටිච්චසම්පාදය ගැන අහලා හිතලා නොතිබුණත් අර උදේවය ඥානෙ උපදවාගෙන පසුව හරි මේවා පිළිබඳව සුතමේ චින්තාමේ වශයෙන් අධ්‍යයනය කරනවා නම් තමන්ගේ අත්දැකීම පාදක කොටගෙන වෙනත් අයට වඩා පුළුල් පුළුල් විදිහට මේවා වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ ඔබතුමා කිව්ව විදිහට උදේවය ඥානය තමයි ඇති කරගත යුත්තේ මෙතන සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි මේ නාම රූප ධර්ම සමූහයක් පවතින්නේ ඒවා හේතුප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා කියන කාරණේ වටහා ගන්න මූලික වශයෙන් උදේවය ඥානය උදව් වෙනවා හැබැයි එතනදිත් අපිට උදේවය කියන්නේ හට ගැනීම බිඳීම් දෙක විතරයි ප්‍රකට වෙන්නේ. ඉතින් ඒ හටගන්නේ කවර හේතු නිසාද කියන ටික පැහැදිලි කරගන්න මේ පටිච්චසම්පාදයේ පිළිබඳ වැටහීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා මොකද 970 ගණන් වලදී මට පුළුවන් වුණා භාවනා කරද්දී ඔය මොනවත්ම දැනුමක් නැතුව එතෙන් යන්න පුළුවන් වුණා තරුණෙක් හැටියට. ඔව්. ඉතින් ඒක ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවට බලන බලන දේවල් පවා සාමාන්‍යයෙන් අවදි වෙලා බලනකොටත් ඇතවීම නැතිවීම පෙනෙන්න පටන් ගත්තා. ඒ වුණාට ඊට පස්සේ ඒක ඒ ඒ දවස් ගානකින් පස්සේ වෙන මොනවත්ම නැතුව ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. මේක මම ප්‍රශ්නය ගොනු කරේ මේ ස්වාමීන් වහන්සේ දැන් අපිට පැහැදිලි කරපු දේ ඉතාමත්ම වැදගත් වෙනවා අර දැනුම නැත්නම් ශ්‍රාවකයන් හැටියට අපිට ඕක ගලපගෙන යන්නට බැරි වෙනවා පහසු නෑ. තාමත්ම වැදගත් දෙයක් ස්වාමී. ඒ කියන්නේ ඒක නඩත්තු කරගෙන යන්න බැරි වෙනවා. දැන් මේ මෑතකදිත් එක තරුණයෙක් අපිට කතා කරලා කිව්ව දෙයක් තමයි දීර්ඝ කාලයක් සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් අසුභ භාවනාව ප්‍රගුණ කළා. ඉතින් ඒකත් එක්කලා මනසේ රාගය, එතකොට හැඟීම් බර වීම මේවා ගොඩාක් පාලනය කරගෙන ඊටාම සැහැල්ලුවෙන් සතුටින් කටයුතු කළා. නමුත් කාලයක් කරගෙන ආපු මේ කටයුත්ත අතරමඟදී නැවතුණා වෙනත් වෙනත් වැඩ කටයුතු වලට යොමු වීම නිසා ඉතින් දැන් Tamanට හොඳටම අසුභය ප්‍රකට වුණාය කියන විදිහේ අදහසකින් ඔහු හිටියා නමුත් මාස කිහිපයක් ගත වීගෙන යනකොට අර මානසික මට්ටමින් මිදුණට පස්සේ නැවත අර තිබුණටත් වැඩි ප්‍රමාණයෙන් අර සරාගී මනෝභාවයන් එන්න පටන් ගත්තා. ඉතින් ඔහු හරි වික්ෂිප්ත වෙලා හම්ඳුනේ දැන් ඉතින් මෙච්චර කාලයක් මේ භාවනා කළා. එතකොට ඒකකින්වත් වැඩක් නැද්ද එතකොට? කියන තැනට ඔහු ඇවිත් ඉඳලා. ඉතින් මම එතනදී පැහැදිලි කරලා දුන්නා වැඩක් නැහැ කියන එක නෙමෙයි. අපි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ඒ ක්ලේශ මූලය ඉවත් කරන තෙක්. ඒ කියන්නේ අනුශය වශයෙන් පවතින ක්ලේශ මූලය ඉවත් කරන තෙක් අපිට තදංග විස්කම්බන වශයෙන් යටපත් කරන්න පුළුවන්. හැබැයි ඒ තදංග වශයෙන් විස්කම්බන වශයෙන් අපි යටපත් කරන්නේ එක්කෝ සිහියෙන් එක්කෝ ප්‍රඥාවෙන් එක්කෝ සද්ධාවෙන් එක්කෝ වීරයෙන් එහෙම නැත්නම් සමාධියෙන් ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා හිරියොත්ප්ප කියන ඔය ධර්ම වලින් තමයි අපි මේවා යටපත් කරන්නේ. එතකොට ඒ ඒ ධර්ම ටික ඒ ධර්ම වලින් කවරක් හෝ එක යටපත් කරගන්න අපට උදව් වෙච්ච කාරණේ නඩත්තු කරනකම් විතරයි මේවා තියෙන්නේ. ඒ ඒ සාධකේ යටපත් වෙච්ච ගමන් ආයර දුර්වලකම් මතුවෙනවා. දැන් උදේවයි ඥානෙ ලැබුණා කියලා කියන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් අපි දකින්න පුරුදු වෙච්ච විදිහත් එක්ක තමයි දැන් මේ උදේවයි ප්‍රකට වුනේ. එතකොට මේ ප්‍රඥාව ඒ විදිහ නඩත්තු කළේ නැත්තම් ආය අර සුපුරුදු තැනට වැටෙනවා මොකද අවිද්‍යා මූලය අපි තාම අහෝසි කරලා නැති නිසා. එහෙමයි. ඉතින් ඒ ගැටලුව තමයි එතන සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ බොහොම පිං සිද්ධ වෙනවා. දෙවන් <laughs> සරණයි. දෙවන් සරණයි.